එක් සමයක භාගතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේහි මේතලුම්ප නම් ශාක්‍ය නිගමේ වාසය කරනසේ. ඒ සමයෙහි පසේ නදී කොසල් රජ නගරක නම් වූ ශාක්‍ය නගරයට පිවිසෙනවා. යම්කිසි කටයුත්තකට. ඉන්පසු පසනදී කොසල් රජ දීඝකාරායන සෙන්පතියට කතා කරලා කියනවා යහළු කාරායනය භද්‍ර භද්‍ර යානා යොදන්න. උද්‍යාන භූමිය දකින්න යන්න ඕනේ කියලා කියනවා. එසේ දෙවියන් වහන්සේ කියලා දීඝ කාරායන සෙන්පතියා කොසල් රජුලන්ට පිළිතුරු දීලා හොඳ හොඳ යානා යොදවනවා. යොදලා රජුලන්ට දන්වනවා යුත්තානිකෝ දේව භද්‍රානි භද්‍රානි යානානි යස්සදානි කාලං මඤ්ඤසි. මහරජා දෙවියන් වහන්සේ භද්‍ර වූ භද්‍ර වූ යානයන් ලැහැස්ති කරලා තියෙනවා. යම් මේ ගමනකට කාලය කියලා හිතනවා නම් මේ කාලය. ඉන්පසුව පසිනදී කොස රජු භද්‍ර වූ යානයක නැගලා භද්‍ර වූ භද්‍ර වූ යානයන් පිරිවරාගෙන නගරක නම් වූ නගරයෙන් පිට වෙනවා මහත් වූ රාජානුභාවයේ. යම් තැනක ආරාමයේ තියනවද? එතෙන්ට පිවිසෙනවා. යානෙන් යම්තාක් යා හැකිද ඒ තාක් දුර යානෙන් ගොස් ඥානෙන් බැස දෙපයින් ගමන් කරනවා මේ විදිහට පසේනදී කොසල් රජුරෝ පයින් ගමන් කරද්දී විශේෂයෙන් පරීක්ෂා කරමින් ගමන් කරද්දී රුක්ෂ මූලයන් දකින්න ලැබෙනවා හිත සතුටු කරවන තරම් රුක්ෂ මුල් අල්ප වූ ශබ්දයක් ඇති ගෝසා නැති මහ ජනතාවකින් හිස් වූ මනුෂ්‍යයන් පිළිබඳ රහස්‍යද සුදුසු විවේකව ගත කරන්න සුදුසු ඒ රුක්ෂ මූලයන් දකින්නවා. ඒ රුක්ෂ මූලයන් දකිනකොට භාගතුන් වහන්සේ කෙරෙහි සිත යොමු වෙනවා. මතක් වෙනවා භාගතුන් වහන්සේව. මෙන්න මේ රුක්ෂ මූලයන් තියෙනවා ප්‍රසාද එළවන සුළු, ශබ්ද අඩු, දෝෂ අඩු, ජනතාවගෙන් තොර මනුෂ්‍යයන් පිළිබඳ රහස්‍ය කටයුත්තක් කරන්න තරම් සුදුසු. විවේකයෙන් වාසය කරන සුදුසු. අපි භාගවත් අරහ සම්මා සම්බුද්ධජන් වහන්සේ ආශ්‍රය කරා නම් ඉතාම හොඳයි. පිළිසිතුවිල්ල පහළ මේ කාරණේ වෙන්නේ මල්ලිකා දේවිය කියලා කියන්නේ කෝසල මල්ලිකා නෙමෙයි කෝසල මල්ලිකා කියන්නේ පසේ නදී කොසල රජුගේ විසවක් අඳුල මල්ලිකා නමින් තව මල්ලිකා දේවියක් ඉන්නවා ඒ බන්දුල සේනාධිපතිගේ භාර්යාව ඒ බන්දුර සේනාධිපතිටත් මල්ලිකා දේවියටත් පුතු 32 දෙනෙක් ලැබෙනවා. බන්දුර සේනාධිපති කොසල් රජුරුවත් මහාලි ලිච්ඡවි. තුන් දෙනාම එකට ඉගෙන ගන්නේ දඹදිව මේ ශාක්‍යයන් හැරුණකොට නම් කරන්න පුළුවන් ප්‍රධානතම අති විශේෂම සටන්කරුවෝ තුන් දෙනෙක්. මහාලි ලිච්ඡවි චවි රජදරුව අතර ශිල්ප දක්වන්න ගිහිල්ලා ඇස් දෙක අන්ධ වෙන නිසා රජකම ලැබෙන්නේ නැහැ. බන්දුල මල්ල සේනාධිපතිට මල්ල රජදරුවන්ගෙන් නිස්සලකලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකම ඉගෙනගත්ත තමන්ගේ මිත්‍රයා කොසල් රජුරුව ගාවට එනවා. කොසල් රජුරුවන්ට තමන්ට නිසි සැලකිලි හම්බ වෙනවා, රජකමක් ලැබෙනවා. ඒ නිසා කාසි කෝසල කියන රාජ්‍යන් දෙකම තමන් යටතට අරගෙන ඉතා හොඳින් රාජ්‍ය කරගෙන යනවා. බන්දුල සේනාධිපති සේනාපති ස්ථානයේහි සබාගෙන ඉන්නවා. නමුත් එක් කලයක විනිශ්චයකරුවෝ අල්ලස් කියන වැරදි විනිශ්චයන් දෙනවා දැකලා ඒ තැනට ඇවිල්ලා බන්දුල සේනාධිපති නිවැරදි විනිශ්චයන් ලබා දුන්න නිසා රජුරෝ විනිශ්චයකාරවරයෙක් හැටියට බන්දුල සේනාධිපතිව පත් කරනවා. මේකට ඒ රජුරුවන් ළඟ හිටපු අනෙක් විනිශ්චයකාරයෝ අකමැති වෙලා රජුරුවන් එක්ක බිඳවනවා. ඒ රජුරුවන්ව බිඳවනවා. බිඳවලා රජුරුවන්ට කියනවා බලන් ඉන්නේ ඔබ වහන්සේගේ රජකම ගන්න කන්ද දැන් බලන්න බන්දුල සේනාධිපති අධිදක්ෂේ ඒ වගේම කුටි 32 දෙනෙක් ඉන්නවා. මේ 33 දෙනා එකට යනකොට බලන්න ලස්සනයි වගේම බයানයි. මොකද ඔක්කොම සටන් කරු. අතිදස සටන් කරු. මේ පිරිස බඳුල සේනාධිපති තව කලකින් රජුරුව මල්ල රජකම ගනී කියලා බය කරනවා. මේ බය කිරීම හේතුවෙන් රජුරුව එක්තරා උපක්‍රමයක් යොදලා නොදන්නා තැනකදී නොදන්නා වෙලාවකදී මේ දරුව 32 දෙනාත් බන්දුල සේනාධිපතිත් මරනවා. පිරිසක් යොදවලා. ඒ පණිවිඩය මල්ලිකා දේවියට අරගෙන එනකොට මල්ලිකා දේවිය බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලාට දානයක් දෙමින් ඉන්නවා. පණිවිඩය ලබාගෙන මල්ලිකා දේවිය කාටවත් දැයින් නැති වෙන්න තමන්ගේ තිනේ තිබ්බ පටි නැත්නම් පසුන්ගියේ සංගව ගන්න. සංගවගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දානය දෙනවා. දානය දීලා ඒ අතරදී එක්තරා ගිතෙල් හත්තියක් එළියට ගනිද්දී එලිපත්te වැදිලා බිඳෙනවා. නමුත් සිද්ධිය වීම නිසා වෙනත් ගිතෙල් හට්ටියක් අරගෙන ඇවිල්ලා ඒ දානේ දෙනවා. ඒ දානේ දීලා ඉවරනට පස්සේ භාගතුන් වහන්සේ කතාව පටන් ගැනීම පිණිස කියනවා මල්ලිකා බිවිච්ච හිතෙල් හැලිය ගැන හිතන්න එපා. එතකොට මල්ලිකා දේවිය ඉනෙන් හසුන අරගෙන පෙන්නනවා මේ මගේ ස්වාමියා පුතු 32 දෙනා මරිච්ච පණිවිඩය ලැබිලා තියෙද්දි මම ඒක ගැන හිතන්නේ නැතුව බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දන් දෙද්දි හිතල් හැලියක් ගැන මොකට හිතනවද? ඒ හිතල් හැලිය ඒ තරම් දෙයක්ද කියලා. අන්න ඒ කාරණය කිව්වහම භාගතුන් වහන්සේ දේශනා කරනවා මල්ලිකා දේවියට කෙලවරක් සංසාරේ යන ක්‍රමයනේ. මේ ප්‍රිය සහෘදය, ප්‍රිය පුද්ගලයන් නැති වෙන ක්‍රමයනේ. ඒ නිසා මේ පිළිබඳව උපේක්ෂක වෙන්න ඕනේ. ධර්ම කාරණා සහිත අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කරලා භාගතුන් වහන්සේ වඩිලා. කොසල් රජුරෝ මේක ආරංචි වෙලා මල්ලිකා දේවියගෙන් ඊට පස්සේ ඇවිල්ලා අහනවා මේ බන්දුල සේනාධිපති Tamanට විරුද්ධව මොන හරි කරන්න හිටියද? එතකොට මල්ලිකා දේවිය කියනවා නෑ දෙවියන් වහන්සේ එහෙම දෙයක් තිබුණේ නැහැ කියලා. දැන් Tamanගේ හොඳම මිත්‍රයව මරපු කනස්සල්ල හැම වෙලෙම කොසල් රජුරෝගේ හිතට එනවා ඊට පස්සේ කවදාකවත් නිින්ද යන්නේ නැහැ. නැති නිසා තැන් තැන් වල ඇවිදින්න. මේ ඇවිදින්න ගිය අවස්ථාවක් හැටියට තමයි අට කතාවේ සඳහන් වෙන්නේ. රජුරෝ තව මොඩ වැඩක් කරනවා. Taman අතින් මේ වගේ වැරද්දක් වෙච්ච නිසා බන්දුල සේනාධිපතිගේ නංගිගේ පුතාට දීඝසාරායන කියන පුද්ගලයාට සේනාධිපතිකම දෙනවා. දීඝසාරායන හැම වෙලෙම රජුරවන්ට හානියක් කරන්න බලාගෙන ඉන්නේ මොකද තමන්ගේ මාමාව මරපු නිසා. දැන් සේනාධිපති Tamanta සතුරු වෙච්ච කෙනෙක් එක්ක තමයි රජුරු හැම වෙලෙම ගමන් කරන්නේ. මෙතනදී ඥානයන් පිළියෙල කරන්න ඒ සියලුම දේ කියන්නේ දීඝකාරායන සෙන්පතිට. ඊට පස්සේ බාගතුන් වහන්සේ දැක්කනම් හොඳයි කියලා අදහසක් ඉදිරිපත් කරාම රජුරු අහනව නැවත ඒ දීඝකාරායන සෙන්පතිගෙන් කොහෙද ඉදහළුකාරායන බාගතුන් වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ. දීඝකාරායන සෙන්පතියා විශේෂයෙන් දක්ෂේ. ඒ නිසා රජ්ජුරුව භාගතුන් වහන්සේට ගරු කරනවා භාගතුන් වහන්සේ ගැන හොයනවා කියලා දැනගෙන විශේෂයෙන් චරපුරුෂය යොදලා තියෙන්නේ භාගතුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා හොයන්න. ඒ නිසා අහපු ගමන් උත්තරේ දෙන්න පුළුවන්කම තිබිලා තියෙනවා. මේද තලුම්ප නම් වූ ශාක්‍ය නිගමයක් තියෙනවා. භාගවතර සම්මා සම්බුදුරජාන් වහන්සේ අන්න එහි වාසය කරනවා. අහනවා යහළු කාරායනේ කොච්චර දුරයිද? එනියම් ගමේ ඉඳලා මේ තලුම්ප කියන ශාක්‍ය නිගමයට කොච්චර දුරක් තියෙනවද? කියනවා මහරජ එච්චර දුරක් නෙමෙයි. එච්චර දුරක් නෙමෙයි යොදුන් තුනයි. දවස ඉවරෙන්න කලින්, දවල් කාලය ගත වෙන්න කලින් එතනට යන්න පුළුවන්. ඒ කියන්නේ යොදුන් තුනක් කියලා කියන්නේ හැටම 48යි. ඒ කියන්නේ ශීඝ්‍ර වාහන තිබිලා තියෙනවා. දවල් ඉඳලා හවස් කාලේ වෙන්න කලින්ම යන්න තරම් ශීඝ්‍ර වාහන තිබිලා තියෙනවා. සක්කා දිවසාවශේෂේන ගන්තු. දවල් කාලේ ඉතුරු එද්දිත් යන්න පුළුවන්. එහෙනම් යහළු කාරායනේ භද්‍ර භද්‍ර වූ යාන යදන්න. භාගවතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න අපි යමු. එසේ දේවන් වහන්සේ කියලා උත්තර දීලා දීකාරායන සුදුසු යානාවන් පිළියෙල කරලා රජුරන්ට දන්වනවා. දන්වලා දැන් ගමනට කාලය කියලා දන්වනවා. ඊට පස්සේ කොසල් රජුගේ භද්‍ර වූ යානයක නැගලා භද්‍ර භද්‍ර යානයන් පිරිවරාගෙන නගරක නම් වූ නියම්ගමින් පිටත් වෙලා මේ සලුම්ප නම් වූ සාක්ෂණික වලට පැමිණෙනවා. යම් තාක් ඥාණයෙන් ගමන් කරන්න පුළුවන්ද? ඒ තාක් ඥාණයෙන් ගමන් කරලා බැහැලා තාගමනි ගමන් කරනවා. ඒ සමයේහි බොහෝ භික්ෂූන් හිස්සෙලි මහණේ සක්මන් කරනවා. පසේ නදී කොසල් රජුරුව ඔවුන් ළඟට පැමිණලා භික්ෂුන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ කොහි වැඩ වෙසෙනවද? මම භාගවතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න කැමති. මහරජ මේ තියෙන්නේ දොර වහලා තියෙන විහාරය. ඒ හේතුවෙන් ශබ්ද කරන්නේ නැතුව එළඹිලා බය වෙන්නේ නැතුව ආලින්දයට ගොස් උගුර පාදල නැත්තම් කැහැලා ඒ අගුලට තට්ටු කරන්නේ. භාගතුන් වහන්සේ තොපට දොර විවුර්ත කරනවා ඇති. එතන තමන්ගේ කඩුවත් තලල් පටයත් දිග්කාරායන ඇමතිට දෙනවා. එතන කියනවා පංච කකුද භාණ්ඩව දෙනවා කියන එක. අට කතාවේ පැහැදිලි කරනවා. ඒ මොකද බාලතුන් වහන්සේ අපි ගරුහි රජුරෝ හිතනවා මේ වගේ උද්දත වේශයෙන් ඒ කියන්නේ මහා රාජානුභාවයෙන් යන්න සුදුසු නැහැ. බාලතුන් වහන්සේ ළඟට යනකොට යටහත් පහත් යන්න ඕනි කියලා හිතනවා. දැන් මේ පංච කකුද භාණ්ඩ ආදී දේවල් දීඝාරායන සම්පතියක් දුන්නාම ඒ කාරායන සෙන්පතියට හිතෙනවා දැන් රජුරෝ රහස්‍ය කර්මයක් කරන්න යන්නේ. ඒ කියන්නේ තනියම බාගතුන් වහන්සේ මුණ ගැහෙන්නයි හදන්නේ. ඒ නිසා මම මෙතන දැන් නවතින්න ඕනේ. මෙතනින් එහාට මම යන්න හොඳ නැහැ කියලා. එන්පසුව පසේනදී කොසල් රජුරෝ දොර වහලා තියෙන විහාරය යම් තැනකද එතෙන්ට ශබ්ද නොකර ගොස් ආලින්දයට පිවිසලා මදක් කැහැලා එහෙම නැත්නම් උගුර පාදලා අඟුලට තට්ටු කරනවා. එතන අට කතාවේ කියනවා මිනිස්සු තට්ටු කරන්නේ මධ්‍යම ප්‍රදේශයෙන් දෙවිය තට්ටු කරනකොට උඩින් තට්ටු කරන්නේ නාගය තට්ටු කරනකොට පල්ලෙහෙන් තට්ටු කරන්නේ. භාගතුන් වහන්සේ පාරය අරිනවා. භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සතිය හස්තයෙන් දොරක් කරීමක් නැහැ කියලා අට කතාවේ පැහැදිලි කරනවා. අනන්ත වූ කාලයක දන් දෙනකොට පවා භාගතුන් වහන්සේට දොර ඇරුණලු. ඒ නිසා භාගතුන් වහන්සේගේ සිතුවිලි මාත්‍රයකින් ඒ දොර ඇරෙනවලු. එහෙම නැත්නම් අත ඉදිරියට දික් කරපු ගමක් දොර ඇරෙනවලු. භාගතුන් වහන්සේ නැගිටලා වැඩම කිරීමක් නැහැ කියලා අට කතාවේ තියෙනවා. ඉන්පසුව පසේනදී කොසල් රජු විහාරයට පිවිසිලා භාගතුන් වහන්සේගේ පාදයන්හි සිරසින් වැටිලා ඒ කියන්නේ නවල් තලය තියලා වැටිලා භාගතුන් වහන්සේගේ පාදයන් මුවෙන් සිඹිනවා අත්ලෙන් හාත්පසින් සම්බාහනය කරනවා. අත්ලේ නැත ගන්න එක පැත්තක් නෙමෙයි. හැම පැත්තම අත ගන්න පරිසම්බාහ. නමත් අස්සනවා. කොහොමද ස්වාමීනි භාගතුන් වහන්සේ මම පසේ නදී කොසල් රජ. මම පසේ නදී කොසල් රජ. මම පසේ නදී කොසල. යන්නේ නමස්. භාගතුන් වහන්සේ ඒ වෙලාවේ රජුරුවන්ගෙන් අහනවා මහරජා මොනයම් දෙයක් අර්ථ වශයෙන් දකිමින් මේ ශරීරයට මේ ආකාරයේ පරම ගෞරවයක් දක්වනවාද මේ විශේෂ උපහාරයක් කරනවාද කියලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මේ ධර්මාන්වය තියෙනවා ධර්මාන්වය කියලා කියන්නේ ධර්මය අනුව නුවණින් අවබෝධ කරගත්ත යම්කිසි අනුමාන ඥානයකින් ලබාගත් දෙයක් ධර්මයේ අනුව සිතලා ලබාගත් ඥානයක් කියන එකයි. ධම්මඤ්ඤෝ කියලා කියන්නේ ඒකයි. හෝති සම්මා සම්බුද්ධෝ භගවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කාරණේ තමයි මේ ශාසනේ වැඩියෙන්ම වැදගත් කාරණා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කාරණේ අවබෝධ නොකරපු හින්දා තමයි අපි මේ සංසාරේ යන්නේ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා අවබෝධ වුණොත් අපිට යම් දවසක භාගතුන් වහන්සේගේ එක වචනයක්වත් අතාරින්න හිතෙන්නේ හැම වචනයකටම ගරු කරන්න හිතෙනවා එයින්ම ධර්මයට ගරු කරත් වෙනවා ඒ උතුම් වූ ධර්ම රත්නයේ අනුව පිළිපදින උතුම් වූ සංඝයා වහන්සේටත් අපේ උත්තරීම ගෞරවය හිමි වෙනවා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණය අපිට සතුට වෙන සුදුසුයි සමහර කාරණා තියෙනවා මේ දේ කිව්වට අපිට පිළිපදින්න සුදුසුද අවුරුදු 10ක් උත්සාහ කරලා අපිට අපරාධ මේ දේ කරේ කියලා හිතෙයිද? අවුරුදු 20ක් කරලා හිතෙයිද? එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ මේ දේ හරිද? මේ දේ වැරදිද? නමුත් බාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණය අවබෝධ වෙනවා නම් ඒ කාන්තයෙන්ම මේ ධර්ම රත්නය නිවැරදි. ඒ කාන්තයෙන්ම මේ ධර්ම කාරණා මේ වෙලාවෙම සමාදන් වෙලා මේ වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා එකම එක කාරණාවයි තියෙන්නේ. සැකයට තුලින කාරණාව එන්නෙම නැහැ. ඒ නිසා මේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණේ අතිශයින් විශේෂයි. මේ සියලු දහම් ගැටලු ඇති වෙන්නත් මේ සියලු ප්‍රශ්න සියලු විචිකිච්ඡා ඇති වෙන්නත් මාර්ගඵල නොලැබෙන්නත් ප්‍රධානතම කාරණය තමයි සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ නොකර ගැනීම. ඒ කියන්නේ අපි මේ කතා කරන එක පවා අනාගතයේ අවුරුදු දහස් ගාණක් මේ සිව්වණක් පිරිස කරන සියලුම දේවල් භාගතුන් වහන්සේ නුවණින් ආවර්ජනය කරලා ඒ සඳහා දේශනා කරලා තියෙනවා. ඒ හැමදේම භාගතුන් වහන්සේ දැක්කා. මේ කාරණාව තථාගත නම් වූ වචනේ තේරුම් 8ක් තියෙනවා. ඒ තේරුම් 8න් පස්වෙනි එක තමයි තතදස්සිතාය තථාගතෝ. තතදස්සිතාය තථාගතෝ කියලා කියන්නේ එසේ දකින්ෙහි තථාගත නම් වේ. කොහොම දකින්ෙහිද? අනන්ත වූ සක්වලන්හි අනන්ත වූ සත්‍යෝ. ඒ සත්‍යයන්ට ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණ සියලුම අරමුණු භාගතුන් වහන්සේගේ ඥානය ඇතුළත පරිවර්තනය වෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ ඥානයේ කොටසක් විතරයි. සම්පූර්ණ ඥානය නෙමෙයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ සර්වතා ඥානෙ එක්තරා ප්‍රදේශයක් තමයි අනන්ත සත්වල අනන්ත සත්‍යයන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියන දොරවල් හයට ඇති වෙන සියලුම අරමුණු භාගතුන් වහන්සේගේ ඥානය තුළ පරිවර්තනය වෙනවා. දැන් බලන්න අපිට මේ ළඟ ඉන්න කෙනෙකුට තේන දේවල් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතනවා මේ පාට නිල් පාටයි. ඒකට මං හිතනවා මේ පුද්ගලයාට හිතෙන්නේ මේක නිල් පාට පේනවා කියලා. නමුත් එයාගේ ඇහැට එයාට පේන්නේ චක්කු විඤ්ඤාණය කියලා කියන විපක්ෂිතා. එතකොට එයා කරපු කර්මානුව තමයි එයාට පේන්නේ. මං කරපු කර්මානුව තමයි පේන්නේ. එතකොට සමහරට මට පේන නිල් පාට නෙමෙයි මෙයාට පේන්නේ. නමුත් නිල් පාට රතු පාට අතර වෙනසක් දකින්න නිසා මම නිල් පාටයි කිව්වම එයාත් නිල් පාටයි කියලා මම රතු පාටයි කොහොමද අතතු පාටයි කියන්නේ. එතකොට අපි හිතනවා මට පේන නිල් පාට වෙන්නේ නැති මේ අනිත් කෙනාටත් පේන්නේ කියලා. නමුත් ඇත්තටම අපි දන්නේ දැන් දෙවියන්ට මේ දේවල් මොන විදිහට පේනවද? මනුස්සයන්ට මොන විදිහට පේනවද? പ്രേතයන්ට මොන විදිහට පේනවද? දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙන සත්තුන්ට පේන්නේ මේ කළු පාට විතරයි ග්‍රේ ස්කේල් කියලා. ඒ කියන්නේ කළු පාටවල සුදු ඉඳලා කළු දක්වා තියෙන ප්‍රභේදයන් විතරයි පේන්නේ. එතකොට දැන් මේ බෝධිලිමෙක් වගේ සතෙක් තමන්ගේ පාටනස් කරාට අපිට පේනවා. මොකද අපිට වර්ණයෙන් පේන නිසා. නමුත් වෙන සතෙකුට පේන්නේ නැහැ කියලා අර කළු සුදු කරලා පෙන්වුවාම ඒ රටාව තුළ හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සත්තුන්ට පේන්නේ අපිට පේන විදිහට නෙමෙයි. එතකොට මේ මැස්සෙකුට පේන්නේ කොහොමද? අපිට පේරෙන්නේ නමුත් භාගතුන් වහන්සේට එහෙම නෙමෙයි. අනන්ත සත්වල අනන්ත සත්‍යයන්ගේ සියලු අරුමුණු තමන්ගේ ඥාණයට වැටහෙනවා. එහෙම වුණාම භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන කාරණාව යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. අනන්ත බවක් භාගතුන් වහන්සේ කෙරෙහි බුදු ගුණ වල අනන්ත බවක් අපිට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ ධර්මාන්වය කොසල් රජුලන්ට තියෙනවා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ධර්මය මනාකොට දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ විසින්. ඒ කියන්නේ මේ ධර්මය ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මුල මැද අග යහපත්. ඒ කියන්නේ කොතනකින්වත් අයින් කරන්න බෑ. අර්ථ සහිතයි සාර්ථක සබ්ජංජනං අර්ථ සහිතයි නිවැරදි ව්‍යාකරණයක් සහිතයි. දැන් සමහරවිට අපි අර්ථය හොඳින් කියන්න හදනවා. නමුත් වැරදි ව්‍යාකරණයෙන් කියන්නේ. නේ කෝ ඒක වචන කියන්න ඕන එකට බහුවචන කියනවා. එක්කෝ වර්තමාන කාලේ කියන්න ඕන එකට අතීත කාලේ කියනවා. ඒ වගේ අපි වැරදි ව්‍යංජනය කියන්නේ. නමුත් බෞද්ධනාස් දේශනා කරද්දී එහෙම නැත්නම් සිතුල් සිටියාවත් මහරතන් වහන්සේ නමක් දේශනා කරද්දී අර්ථ ව්‍යංජනය ගැලපෙන්න කියන්නේ. හරියටම ඒ භාෂාවේ තියෙන සුදුසුම වචනේ දේශනා කරන්නේ. ඒ නිසා අර්ථ සහිතයි. ව්‍යංජන සහිතයි. කේවල පරිපූර්ණ. තනියම ගත්තත් පිරිසිදු Brahmacharya ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට පුතග්ජන භාවයෙන් පටන් අරගෙන අරහත්ත්වයට දක්වා ගමන් කරන්න තරම් මේ ධර්ම කාරණාවක් ඇති. ධර්මීය මනාකොට මේ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. දැන් මේ ලෝකේ විශේෂ දේවල් කරන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු තමන්ගේ කය වර්ධනය කරගන්න මහන්සි වෙනවා. සමහර මිනිස්සු තමන්ගේ ඥානය වර්ධනය කරගන්න මහන්සි වෙනවා. සමහර මිනිස්සු තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒ වගේ නොඑක් දේවල් සමහර අය මුදල් හම්බ කරන්න මහන්සි වෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා දවසකට කෝටි ගණන් හම්බ කරනවා. නමුත් මේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තරම් මේ ලෝකේ කළ යුතුයම දේ කරන කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ නිවනට යන කෙටිම මාර්ගයට පිළිපදන මේ ලෝකේ යම් උත්තරම ක්‍රියාවක් තියෙනවා නම් කරන්න අන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ උදම මාර්ගයට පිළිපදලා ඉන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්නයි. මෙන්න මේ කාරණය අවබෝධ කර ගැනීම ලේසි පාසු නෑ. ත්‍රිසරණයට එන්න අනිවාර්යෙන් මේ කාරණා තුන අවබෝධ කරගන්න ඕනේ. මෙතන සඳහන් වෙන්නේ දැන් කොසල් රජුරුව මුලදී නොඑක් විෂම ක්‍රියා දක්වලා තියෙනවා. නමුත් මේ කාලේ වෙනකොට හිත හොඳින් හැදිච්ච බව ප්‍රකාශ වෙනවා. දැන් අපිට මේ කොසල් රජුරුවන්ගේ මරණය සම්බන්ධ කතා ප්‍රවෘත්තියක් තියෙනවා මේ සූත්‍රයේ. ඒ මරණයට පත් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්න කරපු පාප කර්මයක් පවා පසු සටහන් වලදී සටහන් කළා තියෙනවා. ඒ කාලේ තිබ්බ මනස නෙමෙයි දැන් මේ කාලේට 80 වයසක් වෙනකොට කොසල් රජුගේ මනස හොඳින් හැදිලා තිබිලා තියෙන බව මෙන්න මේ කාරණේ ඔප්පු වෙනවා. පෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ නමෝ ඉදාම් බන්තේ පස්සාමි ඒකේ සමන බ්‍රාහ්මනේ පරියන්තකතම් බ්‍රහ්මචරියන් තරන්ති. ඒ කියන්නේ කෙලවරක් කොට මම අවුරුදු 10ක් රකින්නවා 20ක් රකින්නවා 30ක් රකින්නවා 40ක් රකින්නවා කියලා අන්තයක් සහිතව බ්‍රහ්මචර්යාව රකින්න දකින්න හම්බෙනවලු අන්‍ය ශාසනවල පස්සේ කාලෙක දකින්න හම්බෙනවලු හොඳින් නහල හොඳින් සුවඳ විලුන් ගල්වල කෙස් රවුල් බාල හොඳින් පංචකාමයන්ගෙන් සමන්විතව වාසය කරනවා දකින්න හම්බෙනවා මෙන්න මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ මම දකින්නවලු ජීවිතයේ තියනකම් අපාන කෝටිකම් කියලා කියන්නේ ප්‍රාණය කෙලවර වෙනකම්. පාන කෝටි කියලා කියන්නේ ප්‍රාණය කෙලවර වෙනකම්. අපාන කෝටින් කියලා කියනවා ආපාන කෝටින් කියලා කියනවා. ලංකාවේ බුද්ධ දයන්ති තියෙන අපාන කෝටිකම් කියලා. නමුත් අට කතාවේ දෙකම සඳහන් කරලා තියෙන නිසා දෙකම දැනගන්න ඕනේ නිසා මම මෙතන ආපාන කෝටිකම් කියන වචනේ යෙදුවා. මෙන්න මේ ප්‍රාණය තියෙන කාකල් පරිපූර්ණ වූ පරිසුද්ධ වූ භ්‍රමචර්යාව කරනවා සම්පූර්ණ කරනවා දකින්න හම් වෙනවලු. මේ ශාසනයෙන් පිට ඒ විදිහේ පිරිසුදු භ්‍රමචර්යාවක් දකින්නේ නැහැලු. මෙයත් බාගතුන් වහන්සේ මේ ධර්මානුයක් මට තියෙන බාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධයි බාගතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන බාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියන කාරණය පිළිබඳව නැවතද ස්වාමීනි රජවරු රජවරුත් එක්ක විවාද කරගන්නවලු. ක්ෂත්‍රිය ක්ෂත්‍රියත් එක්ක විවාද කරගන්නවලු. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක විවාද කරගන්නවලු. සිටුවරු සිටුවරුත් එක්ක විවාද කරගන්නවලු. අම්මා පුතාත් එක්ක විවාද කරනවලු. පුතා අම්මත් එක්ක විවාද කරනවලු. පියා පුතාත් එක්ක විවාද කරනවලු. පුතා පියා එක්ක විවාද කරනවා. සහෝදරයා සහෝදරයාත් එක්ක, සහෝදරයා සහෝදරියත් එක්ක, සහෝදරිය සහෝදරයාත් එක්ක යනාදී වශයෙන් සහායක නැත්නම් මිත්‍රයා මිත්‍රයාත් එක්ක විවාද කරගන්නවලු. ඒ කියන්නේ ඒ තරම් ප්‍රියමනාප වූ පුද්ගලයෝ එක්ක පුද්ගලයෝ විවාද කරගන්නවා. අම්මා පුතා එක්ක පවා විවාද කරගන්නවා. කොයිතරම් පුතාට කැමති වුණා. මෙහි මම ස්වාමීනි භික්ෂූන් දකින්නවලු සමගිව ඒ සමගි බවින් සතුටු වෙමින් විවාද නොකරමින් කිරිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරන මේ ශාසනයෙන් පිට එවැනි සමගි වූ පිරිසක් මම දකින්නේ නැහැ කියලා කොසල් රජුරෝ හොඳින් නුවණින් බලලා ඒ කාලේ තිබ්බ ශාසන දිහා බලලා ප්‍රකාශයක් කරනවා. ඒ නිසා මෙන්න මේ ධර්මාන්වයේ තියනවලු මා කෙරෙහි මට භාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධයි භාගතුන් වහන්සේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සංඝෝ යන්නේ ඒ අවබෝධය මට තියෙනවා. නැවත ස්වාමීනි ආරාමයෙන් ආරාමයට උද්‍යානයෙන් උද්‍යානයට මම ඇවිදිනවලු. විශේෂයෙන් පරීක්ෂා කරමින් ඇවිදිනවලු. එහි මම දකිනවා මෙන්න මේ එක ශ්‍රමණ බ්‍රාහමණේ ඊටාම කෙට්ටු වෙලා රළු ඇඟක් සහිතව දුර්වර්ණව කාපාට පැල්ලම් සහිතව මේ නහර තේන ආකාරයට නහර ඉලිප්පිලා ඉන්නවා. බලන කෙනෙක්ට දෙවෙනි පාර බලන්න හිතෙන්නේ නැති තරම් දර්ශනයක් තියෙනවා. මට හිතෙනවලු ඒ වෙලාවට ඒ කාන්තෙන් මේ ආයුෂ්මතුන් අකමැත්තෙන් මේ භ්‍රමචර්යාව පුරන්නේ. එහෙම නැත්නම් යම්කිසි පාප කර්මයක් කියනවා වැසු. හොයාගන්න බැරි පාප කර්මයක් පළ දෙනවා මේ ආශ්මතුන්ට. මොකද යම් විදියකින් මේ ආශ්මතුන් මේ තරම් කෙට්ටුද රළුද දුර්වර්ණද කහපාට ආදී වර්ණ පැල්ලම් තියනවාද? නහර ඉරිප්පිලා තියනවාද? බලන කෙනෙකුට ඇස් බැඳගන්නේ නැහැ. දකින්න ජනයාට දෙවෙනි පාර බලන්න හිතෙන්නේ නැහැ. මම ඒ පුද්ගලයන් ළඟට එළඹිලා අහනවලු මෙන්න මෙහෙම ආයුෂ්මතිනි ඇයි නුඹලා කෙට්ටු වෙලා රළු එකක් සහිත දුර්වර්ණ වෙලා මේ පාණ්ඩු රෝගයක් වගේ හැදිලා මේ නහර ඉලිප් වෙලා තියෙන්නේ අනික් කාට දෙපාරක් බලන් හිතෙන්නේ නැති විදිහට ඉන්නේ ඇයි ඔවුන් මෙහෙම ප්‍රකාශ කරනවලු මහරජ අපේ මේ බඳු රෝගයක් ඒ කියන්නේ එක්ක අපේ මේ પરම්පරාවෙන් ලැබෙන දෙයක්. එහෙම නැත්නම් අපි මේ ඉන්න ක්‍රමයේ හැදෙන විදිහ. ඒක තමයි බඳු රෝගය. මේ ශාසනයේ ස්වාමීනි භික්ෂුන් දකින්නවලු පුතු පහට වෙලා පොද වැඩි කිය සිත් ඇතුව ඊටාම දැසුම් කළු රූප සහිතව පිනවන ලද ඉන්ද්‍රිය නැතුව ඒ කියන්නේ අතපය ඊටාම හොඳින් තියෙන වැඩි උත්සාහයක් දරන්නේ නැහැ ජීවත් වෙන්න. ඊටාම නිර්භය විදිහට ඉන්නේ. ඒ කියන්නේ නොමුදා ගැනීමක් කවදාක්වත් ඇති වෙන්නේ නැහැ. ලෝභයන් හැම වෙලෙම පහතට නැමිලා තියෙනවා. ඒ නිල් පාටි සඳහන් කරලා තියෙන්නේ බුරුමේ සඳහන් කරපු වචන ටික නිසා පහත සඳහන් වෙනවා නැවත ලංකාවේ තියෙන ප්‍රමේ. ඒ නිසා මම මේ දෙකම දැනගන්න සෑම තිබ්බේ. ලංකාවේ තියෙන්නේ පරද බුත්තේ කියලා. පරදත්ත කියලා කියන්නේ අනුන්ට අයිති දිවි පැවතුම් තියනවා කියන අනුන් මත යැපෙනවා කියන එක. නිගභූත කියලා කියන්නේ මුවෙක් වගේ නිදහසේ ඉන්නවා. يعني ඒ කියන්නේ මුවෙක් කැලේදී කැමති තැනකින් ආහාරයක් ගන්නවා. කැමති තැනකින් පෑන් බොනවා. කැමති තැනක වාසය කරනවා. මෙන්න මේ මේ විදිහට වාසය කරනවා දකින්න ලැබෙනවලු. මේ මිග භූත කියන එක වැරදි විදිහට අවබෝධ කරගන්න ක්‍රමයකුත් සඳහන් කරලා තියෙනවා අපේ මහා වංශේ. ඒ කතා පුවත මම මෙතන කියන්නම්. ඒ කියන්නේ ධර්මාශෝක රජුගේ මල්ලි තිස්ස කුමාරයා. ඒ කාලේ යුරජ වෙලා ඉන්නකොට කලේ මුවන් තෙල්ලම් කරමින් ආහාර ගනිමින් පැන් බොමින් ඉන්නවා දැකලා හිතනවා ධර්මාශෝක රජුරු මහා පූජාවක් කරන සංඝයා වහන්සේලා. එතකොට මේ නිකන් හම්බෙන පැන් ටික බීලා ඒ තනකොළ ආදී දේවල් කාලා මෝ මේ තරම් සතුටින් ඉන්නවා නම් රජ්ජුරෝ දෙන ගිතෙල් වෙඬරු තලදෙල් ආදී නොඑක් බෙහෙත්ද සිව්පසය පාවිච්චි කරමින් භික්ෂුන් වහන්සේලා කොයිතරම් සෙල්ලම් කරනවද කියලා අදහසක් එනවා. මේක ගිහිල්ලා ධර්මාශෝක රජුරන්ට කියනවා. මහරජතුමනි මට මේ වගේ අදහසක් ආවා කියලා. රජුරු මොහොත මේක අවබෝධ කරවන්න දඬුවමක් දෙනවා. දඬුවමක් දෙන්නේ මොකද්ද? උඹට සුමානයකට රජකම දෙනවා. නමුත් ඔබට සුමානයක් විතරයි රජකම ලැබෙන්නේ හත්වෙනි දවසේ හිස ගසලා දාන්න කියලා කියනවා. කොයිතරම් බය හිතෙන්නේ නැද්ද? ධර්මාශෝක රජුරු විස ගසනවා කියවම සහෝදරයට නේද? තමන්ගේ එකම සහෝදරය ඉතුරු කරපු එකම සහෝදරයා. අනික සියලු සහෝදරයන්ව මරලා ඉවරයි ඒ කාලේනකොට. මේ තිස්ස කුමාරයාට රජකම ලැබුණට ඛණ්ඩ හිතෙන්නේත් නැහැ. නැටුම් බලන් හිතෙන්නේත් නැහැ. කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. මරණයම සිහි වෙනවා. අවස් හතකින් රජුරු ඇවිල්ලා අහනවා ලැහැස්තිද? මරණයට ලැහැස්තිද? කොහොමද රජසප වින්දද කියලා. ඒතකොට කියනවා මහරජ කොහොම රජසප විඳින්නද? මට මරණයම මතක් වෙනවා. එතකොට ධර්මාස්වද්දෝ කියනවා මේ සිව්පසයෙන් අපි සැලකුවාට භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාට මරණ සතිය කියලා සිහියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා සෙල්ලම් කරන්නේ සිව්පසය ලැබිලා සෙල්ලම් කරන්නේ සිහියෙන් ඉන්නේ මරණය පිළිබඳ. ඒ නිසා උන්වහන්සේලා මේ ප්‍රත්‍ය වැරදි විදිහට පරිහරණය කරන්නේ නැහැ කියලා. මේ අවබෝධයත් එක්ක කුෂ්ණ කුමාරයා අවසර ඉල්ලනවා පැවිදි වෙන්න කියලා. පැවිදි වෙලා පස්සේ කාලෙක අරහත්ත්වය ලබනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ තුන්වෙනි සංගායනාවට කලින්. මුන් දිගටම ඒ කතාවුත් තියෙනවා මහාවංශේ. මෙතන කියලා තියෙන්නේ අර මුවෙක් වගේ නිදහසේ ඉඳීම. නිර්භයව සිටීම. මොකද මුවෙක්ට නිර්භය සිටීමක් ඇත්තෙව නෑ ඇත්තටම. නමුත් මෙතන මේ පන්න ලෝමය කියන එකකින් නිර්භයව සිටලා. ඒ කියන්නේ බය ඉක්මවලා. ඒ නිසාම හිත සතුටින් ශරීරය බැලුවහම ඊටාම් ප්‍රියමනාපයි. මෙන්න මේ විදිහට ඉන්න භික්ෂුන් වහන්සේලා දකින්නවලු. එහෙම ඉන්න භික්ෂුන් වහන්සේලා දකින පසේනදී කොසලජ්ජුන්ට හිතෙනවලු ඒ කාන්තේම මේ ආශිතුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ ශාසනයෙහි උසස් වූ විශේෂයක් දැනගෙන තියෙනවා පෙර තමන්ට නොතිබිච්ච. පෙර තමන්ට නොතිබිච්ච විශේෂයක් මේ ශාසනයෙන් ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා මේ ආශිතුන් වහන්සේලා සතුටින් ඊටාම සතුට පහට වෙමින් ඔදවැදී ගිය සිතින් ඒ කියන්නේ ඊටාමත් ප්‍රීතියෙන් අභිරත රූප සහිතව පිනවන ලද ඉන්ද්‍රියන් සහිතව උත්සාහයකින් තොරව නිර්භය අනුන්ට අයිති දීපවත්මක් සහිතව මුවන් මෙන් අතිගරගත් සිටින් වාසය කරනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි මට ඇති ධර්මාන්වය. සම්මා සම්බුද්ධෝ භගවා ස්වක්හාතෝ භගවතා ධම්මෝ සුපරිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ යන්නේ. නැවතද ස්වාමීනි මම මුදුන අභිෂේක කරන ලද රජෙක්. ඒ කියන්නේ මහ රජ කියලා ආමන්ත්‍රණය කරන්නේ ඒකයි. ආමාන ක්ෂත්‍රියෙක් නෙමෙයි අභිෂේක කරන ලද රජෙක්. මට හැකියාවක් තියෙනවා මරන්න ඕන කෙනාව මරණයට පත් කරන්න. නිර්ධන කරන්න ඕන කෙනා නිර්ධන භාවයට පත් කරන්න. පිටුහල් කරන්න ඕන කෙනාව පිටුහල් භාවයට පත් කරන්න. මෙතන පබ්බාජේත කියලා කියන්නේ පිටුහල් කිරීම. ඒ ස්වාමීනි මම අධිකරණ ශාලාවේ ඉඳගෙන ඉන්නවලු. නමුත් ඒ මම කතා කරන අතර අනිත් අය කතා කරනවා. අතරින් කතා කරනවා. නවතින එකම බලන් ඉන්නහැලු. මට ලැබෙන්නේ නැහැලු මෙහෙම කියලාවත්. මම කියනවලු පින්වත්නි මේ විනිශ්චය ශාලාවේ ඉඳගත්ත මට අතරට කතා කරන්න එපා. මගේ කතා අවසානය බලාපොරොත්තු වෙන්න මේ පින්වතුන්. මම මේ තරම් අභිෂේක කරලද රජ කෙනෙක් වෙලා. කැමති වුණොත් කැමති කෙනෙක්ව මරන්න පුළුවන්, කැමති කෙනෙක්ව නිර්දන කරන්න පුළුවන්, කැමති කෙනෙක්ව පිටුවහල් කරන්න පුළුවන්. එහෙම කියලාවත් මම කතා කරලා ඉවර වෙනකන් අනිත් අය ඉන්නේ නැතුව කතා කරනවලු අතරේ. භාගතුන් වහන්සේ මම දකින්නවලු මෙහි භික්ෂුන් වහන්සේලා යම් සමයක භාගතුන් වහන්සේ නොඑක් සිය ගණන් 30 වල ධම් දේශනා කරනවලු. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැස්සක શબ્දයක්වත් කිඹුහුමක શબ્දයක්වත් නැතුව අහන් ඉන්නවලු. මෙච්ච දෙයක් තියනවලු භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ නොඑක් සිය ගණන් 34 ධම් දේශනා කරනවලු. ඒ අන්‍ය වූ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කහිනවලු. ඒ ළඟ හිටපු අනික් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධනිස්සෙන් ඔහුට පහරක් දීලා කියනවලු පින්වත්නි ශබ්ද කරන්න එපා. පින්වත්නි අල්ප ශබ්ද ඇතුලේ ඉන්නේ. අපගේ ශාස්ත්‍රෝ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මට මේක ඇහුණාම මට ඒ වෙලාවේ හිතුණලු අච්චරියන් වතභෝ පින්වත්නි අච්චරියයි. පින්වත්නි අద్භූතයි. මේ දණ්ඩක් අරගන්නේ නැතුව ආයුධ අරගන්නේ නැතුව මේ තරම් පිරිසක් සුවිනීත කරන්න පුළුවන් කියලා හිතෙනවලු. කොසල් රජුරෝ ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ශාසනයෙන් පිට මෙන්න මේ වගේ සුවිනීත පිරිසක් මම දකින්නේ ඒ නිසා භාගතුන් වහන්සේ කෙරෙහි මට මෙන්න මේ ධර්මාන්වයක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාග සංඝෝ යමේ. නැවතද ස්වාමීනි මම දකිනවා ක්ෂත්‍රීය පඬිතුයෝ. ඊටාම දක්ෂ කරන ලද පර වාද ඇති. හරියට මේ වාල වේදීන් වගේ. ඒ කියන්නේ වාල වේදී කියලා කියන්නේ අස්සලෝමයක් බතු ගෙඩියක එල්ලලා තේන නොපෙනෙන තෙක් මානේ තෙල්ලලා ඒ අස්සලෝමය දෙකට පැලෙන්න ඊතලයක් විදින අනුරුදරිව ඉන්නවා. ඔවුන්ට කියන්නේ වාල වේදී කියලා. මෙන්න මේ වගේ ඊටාම සියුම් තනක් තුනක් දිවින්න පුළුවන් ඥානයක් තියෙන කියන එකයි මෙතනින් කියන්නේ. ඊටාම සියුම් දෙයක් සියුම් කාරණයක් වුණත් බිනින්න පුළුවන් තරම් ඥානයක් තියෙන වාද කරන්න දක්ෂ ක්ෂත්‍රීය පඬිතුයෝ ඉන්නවා. ඔවුන් අනික් පිරිස් මර්ධනය කරමින් වගේ හැසිරෙනවලු ඔවුන්ගේ ප්‍රඥාවෙන්, ඔවුන්ගේ දෘෂ්ටියෙන්. ඔවුන්ට ඇහෙනවලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙන්න මේ නම් ගම නැත්නම් මෙන්න මේ නිගමයේ ඇවිල්ලා දැන් වැඩ වාසය කරනවා කියලා. ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරනවලු. අපි මෙහෙම සමන ගෞතමයන් ගාවට ගිහිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ අපි ඇහුවාම මෙසේ සමන ගෞතමයන් වහන්සේ විසඳුවොත් අපි මෙහෙම කියනවා. මෙහෙම වාදයක් ආරෝපණය කරනවා. මෙහෙම ඇහුවාම මෙහෙම කියනවනම් යම් ප්‍රශ්නයක් අහුවම දෙන්න පුළුවන් උත්තර Taman හිතාගෙන ඒ උත්තරේ දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා මේ උත්තරේ දුන්නොත් අනික් වාදය ආරෝපණය කරනවා කියලා විශේෂයෙන් සකස් කරගන්නවලු වාදය. මෙන්න මේ විදිහට වාදය සකස් කරගෙන ඔවුන්ට ආරංචි වුණාම මෙන්න මේ ග්‍රාමයේ හෝ නිගමයේ හෝ මේ කාලේ වාසය කරනවා කියලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔවුන් භාගතුන් වහන්සේ කෙරෙහි එළඹෙනවලු. එළඹුණාම භාගතුන් වහන්සේ ධාර්මික වූ කතාවකින් ඔවුන්ට කරුණු විශේෂයෙන් පෙන්වනවලු සන්දස්සේති කියන්නේ ඒකයි. සමාදපේති කියන්නේ ඔවුන් දහම් කරුණු. දානේ සමාදන් කරනවා. සීලේ සමාදන් කරනවා. හිත වැඩිම පිළිබඳ භාවනාවෙහි සමාදන් කරනවා. භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාව තුළදී භාගතුන් වහන්සේ ඔවුන්ට කරුණු පෙන්වනවා. ඔවුන්ව සමාදන් කරනවා. ඔවුන්ව උත්සාහවත් කරනවා. ඔවුන්ව විශේෂයෙන් සතුටු කරනවා. මෙන්න මේ කාරණා සහිතව ධර්ම දේශනා කිරීම අතිශයින් දුෂ්කරයි. කරුණු පෙන්වන්න ඕනේ, සමාදම් කරවන්න ඕනේ, උත්සාහවත් කරවන්න ඕනේ මේ ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සතුටු කරවන්නත් ඕනේ. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ ඔවුන්ට ධාර්මික කතාවක් කරලා කරුණු පෙන්නලා සමාදම් කරවලා උත්සාහවත් කරලා සතුටු කරාම ඔවුන් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක්වත් අහන්නේ මොන වාදාරෝපණයක්ද කියලා. දැන් අර විශේෂයෙන් සකස් කරගෙන ආපු වාදේ එහෙන් පිටිම අමතක වෙලා යනවා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට ඔවුන් පැමිණෙනවා. ඔවුන් පෙරලෙනවලු ශ්‍රාවක භාවයේ. මේ ධර්මාන්වයත් භාගතුන් වහන්සේ කෙරෙහි මට තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම නිපුණ වූ අන්‍යයන්ගේ වාද බිලිමින් ගමන් කරන ක්ෂත්‍රීය පඬිතුයෝ ඇවිල්ලා භාගතුන් වහන්සේගේ ප්‍රශ්නයක්වත් අහන්න නැතුව ශ්‍රාවක භාවයට පෙරලෙනවා. මේ ධර්මාන්වයේ තියෙන මට භාගතුන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධෝ භගවා ස්වක්හාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යන්නේ. නැවතද ස්වාමීනි මම දකිනවා බ්‍රාහ්මණ පඬිතුත් මෙන්න මේ ආකාරයේ වාද කරන්න දක්ෂ. ඒ බ්‍රාහ්මණ පඬිතුත් ඇවිල්ලා ඒ වාද කරන්නෙම නැතුව ශ්‍රාවක භාවයට පෙළෙනවා. ගෘහපති පඬිතුත් ඇවිල්ලා වාද කරන්නෙම නැතුව ශ්‍රාවක භාවයට පෙළෙනවා. ශ්‍රමණ පඬිතුෝ ඉන්නවලු අති දක්ෂ කරන ලද පර වාද ඇති වාද වේදීන් වගේ. උන් වාද දෙමින් පරිසරනවලු තමන්ගේ ප්‍රඥා ගතිය අදිත්‍යගත. ඔවුන්ට අහන්න ලැබෙනවා මෙන්න මේ ග්‍රාමයට හෝ නිගමයට හෝ භාගතුන් වහන්සේ වැඩියයි. ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරලා අර විදිහටම මේ වගේ ප්‍රශ්නයක් අපි අහනවා මේ උත්තරේ දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා මේ උත්තරේ දුන්නොත් මේ වාදය ආරෝපණය කරනවා. යනුවෙන් ඔවුන් විශේෂයෙන් ප්‍රශ්න සකස් කරගෙන ඔවුන්ට අහන්න ලැබුණාම දැන් භාගතුන් වහන්සේ වාසයට එළඹුණා කියලා මෙන්න මේ ගමේ හරි නිගමේ හරි ඔවුන් භාගතුන් වහන්සේ කෙරෙහි එළමෙනවලු. එළමෙන භාගතුන් වහන්සේ ධාර්මික වූ කතාවකින් කරුණු පෙන්නලා සමාදම් කරවල උත්සාහවත් කරලා සතුටු කරනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ ධර්මික කතාව කරාම ඔවුන් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මොන වාදයක් ආරෝපණය කිරීමක්ද? ඔවුන් පෙරළුණා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. අවසර ඉල්ලනවලු ගිහිගේ නික්ම අනගාരികෝ පැවිද්ද පිණිස. ඇයි මෙතන මේ ශ්‍රමණ පඬිතයෝ අඝාරස්මා අනගාරියන් කියලා කියලා තියෙන්නේ. ඒ මොකද ඔවුන්ට බාගතුන් වහන්සේගේ ධර්මය ඇහුවම තමයි තේරෙන්නේ අපි සම්පූර්ණයෙන්ම ශ්‍රමණ භාවයට ඇවිල්ලා නැහැ. අපි තාම ගිහි භාවයේ සහිතව ඉන්නේ කියලා. මජ්ක්‍ධිම නිකායේ කෝතලී සූත්‍රයේ බාහිර මිනිසුන් සිතපු පැවිද්දත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ පැවිද්දත් අතර වෙනස දැක්වෙනවා. ඒක විස්තර වශයෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණේ ඔවුන්ට අවබෝධ වෙලා ඔවුන් පැවිදි වෙන්න ආයාචනා කරනවලු. ඔවුන් පැවිදි වෙලා තනියම අප්‍රමාදීව කෙලෙස් තවන වීරෙන් යුක්තව කෙලෙස් දුරු කරමින් වාසය කරමින් වැඩිකල් නොගොස් යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ යහපත් කොට ගිහිගෙන් නික්ම අනගාരികු පැවිද්දට පැමිණෙනවාද අන්නේ බ්‍රහ්මචර්යාවේ අවසානය නම් වූ මේ ජීවිතයේම සකී අභිඥාවෙන් සකී ශක්තියෙන්ම සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා කියන මේ නිවන සාක්ෂාත් කර ගැනීම සාර්ථක කරගන්නවා කියලා කියනවා. ඔවුන් මේ විදිහට භාගතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි ශ්‍රාවකයන් බවට පෙරිලා අප්‍රමාදීව ප්‍රහිතාත්මව ඒ කියන්නේ කෙලෙස් දුරු කරමින් වාසය කරමින් වැඩිකල් නොකොස් අරහත්ත්වය ලැබලා මෙන්න මේ විදිහට කියනවලු මදකින් අපි නැසුණා මදකින් අපි වැළසුණා මේ මනං කියන්නේ අල්පයයි කියන එකට මෙතන මදකින් නැසුණා තව පොඩ්ඩෙන් විනාශ වෙනවා කියලා කියනවා මොකද පෙර අපි ශ්‍රමණය නොවි ශ්‍රමණයෝ කියලා දැලගෙන හිටියේ බ්‍රාහ්මණයෝ නෙවෙයි ඒ කියන්නේ ශ්‍රමණ කියලා කියන්නේ සමිත පාපී. ඔව් සමනය කර කර හින්දා තමයි ශ්‍රමණ කියන්නේ. බ්‍රාහ්මණ කියන්නේ බාහිත පාපී. ඔව් වලින් දුර වෙලා නිසා බ්‍රාහ්මණ උසස් බව නිසා බ්‍රාහ්මණ කියලා කියන්නේ. එතකොට බ්‍රාහ්මණයෝ නොවි අපි බ්‍රාහ්මණයෝ කියලා දැනගෙන හිටියේ. අරහත් නොවි අපි රහත් කියලා දැනගෙන හිටියේ. දැන් තමයි අපි ශ්‍රමණයෝ, දැන් තමයි අපි බ්‍රාහ්මණ, දැන් තමයි අපි රහත් කියලා මෙන්න මේ ප්‍රකාශය ඔවුන් විසින්ම කරනවා ඇහෙනවලු. මෙයක් භාගතුන් වහන්සේ මට භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ධර්මාන්වය සම්මා සම්බුද්ධෝ භගවා භාගතුන් වහන්සේ මේ කාරණයෙන් සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි භාගතුන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි කියන කාරණය. නැවත ස්වාමීනි ඉසිදත්ත පුරාණ කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා මා නිසා ආහාර ලබන්නේ මම නිසා යානාවල් ලබනවා. මම තමයි ඔවුන්ගේ ජීවිත දීලා තියෙන්නේ. සම්පූර්ණ දේවල් සියල්ලම රජුරු දීලා තියෙන්නේ. ඔවුන්ගේ යසස මම තමයි ආරම්භ දීලා තිනේ. ඔවුන්ගේ පිරිවර මා සතුයි. ඒ වුණත් රාහුතුන් වහන්සේට කරනවා වගේ පරම වූ ගෞරවයක් මට දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ වෙච්ච දෙයක් තියෙනවා භාගතුන් වහන්සේ. ඒ සේනාවත් එක්ක යන මම මේ ඉසිදත්ත පුරාණ වඩුව දෙන්න විමසන්න වඩුව කියලා කියන්නේ ඉංජිනේරුවන්ට ඒ දවස්වල අන්‍ය වූ සම්බාධ සහිත ඉඩ නැති තැනක වාසයට එළවෙනවා. ඒ මොකද මේ දෙන්නව පරීක්ෂා කරන්නම ඉන්න තැනක වාසයට එළවෙනවා. එක ළඟ නිදාගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඉසිදත්ත පුරාණ දෙදෙනා රාත්‍රිය බොහෝ කාලයක් ධාර්මික කතාවක් කරලා යම් දිශාවක භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඒ දිශාව අහලා ඒ දිශාවට හිස තබලා මල් දිහාට පාද තබලා නිදා ගන්නවා. මේ රජුලන්ට මෙහෙම හිතෙනවලු. ආශ්චර්යයි අද්භූතයි. මේ ඉස්දත්ත පුරාණ දෙදෙනාට මම ආහාර දෙන්නේ, මම යාන දෙන්නේ, මම තමයි පිරිස දෙන්නේ. මේ සියලු ජීවිතේ මම ලබා දීලා තියෙන්නේ. ඒ වුණත් මට පරම ගෞරවයක් දක්වන්නේ නැහැ භාගතුන් වහන්සේට දක්වන තරම්. මට හිතෙනවලු ඒ කාන්තෙන් මේ ආශ්‍රතුන්ට භාගතුන් වහන්සේගේ ශාසනයේ උසස් වූ විශේෂයක් ලැබිලා ඇති. පෙර නොතිබිච්ච. මෙන්න මේ ධර්මාංගයක් මට භාගතුන් වහන්සේකෙන් තියනවලු මෙන්න මේ නිසා භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ සවක්හතයි භාගතුන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි. අනික භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ ක්ෂත්‍රියයි මමත් ක්ෂත්‍රියයි. භාගතුන් වහන්සේ කුසල් ජනපදයේ. ඒ කියන්නේ ශාක්‍ය ජනපදයේ තියෙන්නේ කුසල් ජනපදයේ කියන විශාල ප්‍රදේශයේ එක්තරා කොටසක. භාගතුන් වහන්සේ කොසල් ජනපදයේ. භාගතුන් වහන්සේ 80 අවුරුදු වයස. මටත් දැන් අවුරුදු 80ක්. මෙන්න මේ කාරණාවලින් භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේට මේ පරම ගෞරවයක් දක්වන්න විශේෂ උපහාරයක් ගෞරවයක් දක්වන්න සුදුසුයි. මෙහෙම කියලා භාගතුන් වහන්සේ මම දැන් යන්නම් බොහෝ කලසු දේවල් කියනවා බොහෝ කෘත්‍යම් කියනවා කියලා. භාගතුන් වහන්සේ කියනවා මහරජා යම් ගමනකට කාලය කියලා හිතනවා නම් මේ කාලයයි. පසුනේදී කොසල් රජුරෝ නැගීට භාගතුන් වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙනවා. භාගතුන් වහන්සේ පසේනදී කොසල් රජුරෝ ගිය නොබෝ වේලාවකින් භික්ෂුන් වහන්සේලා අමතන කියනවා භික්ෂූනි පසේනදී කොසල් රජුරෝ ධම්මචේතියන් ප්‍රකාශ කරලා නැගිටලා පිට වුණා. උගන්හාත භික්ඛවේ ධම්මචේතියානි. භික්ෂූනි මේ ධම්මචේතිය ඉගෙන ගන්න. පරියාපුනාත භික්ඛවේ ධම්මචේතියානි. මේ ධර්ම චෛත්‍යයන් පරිපූර්ණ කොට හදාරන්න. ධාරේත භික්ඛවේ ධම්මචේතියානි. භික්ෂූනි මේ ධර්ම චෛත්‍යයන් මතක තබා ගන්න. අත්ථ සංහිතානි භික්ඛවේ ධම්මචේතියානි. භික්ෂූනි මේ ධර්ම චෛත්‍යයන් වැඩගෙන දෙනවා. අර්ථ සංහිතයි. දියුණුව සලසනවා. ආදි බ්‍රහ්මචාරීකයි. මේ බ්‍රහ්මචාරියාවට මුල් වෙනවා. මේ විදිහට බෞද්ධ වහන්සේ මේ ප්‍රකාශය කළාම භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳව සතුටු වෙනවා. මෙන්න ඊට පස්සේ පසේනදී කොසල් රජුරෝ එතනින් නැගිටලා එළියට එනකොට දීඝකාරායන සෙන්පතියා ඒ සියලු පංච කකුද බාණ්ඩක් අරගෙන පිටුවඩව කුමාරයා ළඟට ගිහිල්ලා කියනවා යාළුව ඔබ දැන් රජකම ගන්න. ඔබ මේ බාණ්ඩ රජකම ගත්තේ නැත්නම් මම ගන්නවා කියලා. විදුඩුබ කුමාරයාටත් එතන තෝරා ගැනීමක් එන්නේ නැහැ. මොකද ඔහු ගත්තේ නැත්තම් සෙන්පති රජය. ඔහු කියනවා හොඳයි යාළුවෝ මම රජකම ගන්නම් කියලා පසේනදී කොසල් රජුරවන්ට එක කඩුවකුත් එක අශ්වයකුත් එක පරිවාර සියකුත් විතරක් තියලා රජුරෝ කැමති නම් ජීවත් වෙන්න පසුපස්සේ නොපෙමිණේවා කියලා පණිවිඩය තියලා සිවුරඟ සෙනග අරගෙන යනවා. දැන් මේ භාගතුන් වහන්සේට මේ පරම ගෞරවය දක්වලා රජුරු එළියට එනකොට රාජ්‍ය නැහැ රජකමේ අයින් වෙලා ඒ නිසා රජුරු කල්පනා කරනවා තනියම ගිහිල්ලා සටන් කරනවද රජුරු අතිදක්ෂ සටන් කරුවේ සේනාවක් එක්ක වුණා සටන් කරන්න පුළුවන් එහෙම නැත්තම් අජාසත් රජුරු ගාවට ගිහිල්ලා සේනාව අරගෙන එනවලු මොකද අජසත් රජුරු ඥාති. බිම්බිසාර රජුරුවයි කොසල් රජුරුවයි සුහුරු බඩ. ඒ කියන්නේ එකිනෙකාගේ නැගණියන් විවාහ කරගෙන හිටි. ඒ නිසා ඥාති. එහෙම හිතලා එහෙමම රජගහ නුවරට යනවා. ඒ මාර්ගයේ කඩහල් වලින් හදපු බතක් කන්න හම්බෙන්නේ. රළු පැන් පානය කරන්න වෙන්නේ. ඒ නිසා රජුරවන්ට ඒක දිරව ගන්න බැරි වෙනවා. මොකද රාජසුකුමාල රජුරවන්ට අලු ආහාර කාලා දිරවන්න බෑ. රජගහනුවරට ලං වෙනකොට හවස් වෙලා ඒ හවස් වෙනවා කියන එක බහින වෙලාවට වාහල් කඩවල් වැසුවාම නැවත කිසිම කාරණයකට අරින්නේ නැහැ. ඒ නිසා ඒ වාහල් කඩින් පිට ඒ පිට ප්‍රවුරෙන් පිට තියෙන අම්බලමක ඉඳ වෙනවා. රාත්‍රී බොහෝ වේලාවක් නිදි නැතුව නැගිට නැගිට එළියට ගිහින් ඒ දිරවීම අපහසුතාවයෙන් සංහිතපු රජුරු අලුයම අර පරිවාරස්තියගේ උකුලේ ඔළුව තියාගෙන නිදා ගන්නවා එහෙමම මියන. ඒ කාරණාව ආජාසත් රජුරු පහුදා උදේ දැනගෙන සේනාව රැස් කරනවා විරෝඩබ කුමාරයාට විරුද්ධව සටන් කරන්න. ඇමතියෝ ඒ රජුලන්ගේ පාදයේ උඩ වැඳ වැටලා කියනවා රජුරෝ ජීවත් වෙලා හිටියානම් සටන් කරලා රාජ්‍ය ගැනීම සුදුසුයි. නමුත් දැන් ඔබ වහන්සේගේ අනුකම්පාව විරෝඩබ කුමාරයාට ලැබිය. දැන් රජුරෝ රාජකම ලබා දෙන්න කෙනෙක් නැහැ. සටන් කරන්න ඒ නිසා සටන් කරන්න එපා කියලා කියනවා. මෙන්න මේ කාරණේදී මේ රජුරවන්ට කොහොමද රාජ්‍ය ලැබෙන්නේ නැතුව මරණයටපත් වෙන්නේ කියන එක බුදු වුණ මුල් කාලයේම භාගතුන් වහන්සේගේ ලාභයන් වැඩි වුණාම තීර්ථක හිතවලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ලාභ වැඩි වුණා. යම්කිසි අන්‍ය වූ සීලය සමාධියක් නිසා නෙමෙයි. ඒක උනේ මේ භූමියේ තියෙන හොඳකම හින්දා. දැන් ශාක්‍යයොත් ඒ ශාක්‍ය භූමිය කියලා කියන්නේ කපිල තවුසා. එතන එතන බාර දෙන්නේ ශාක්‍යයන්ට. එතන ඉපදෙන සාමාන්‍ය කෙනෙකුට පුරුෂයෝ සිය දෙනෙක්ගේ දහස් දෙනෙක්ගේ බලය තියෙනවා. ඒ භූමිය කියන විශේෂය. අන්න ඒ වගේ ඒ කාලේ සමහර භූමීන් පිළිබඳ දේවල් තිබිලා තියෙනවා. මේ තීර්ථක හිතවල මේ ජේතවනය විශේෂයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලාභය වැඩි වෙන්නේ. සීලයක් සමාධියක් ඉඳ නෙමෙයි කියලා. එන්න මේක මේ රාජකාරාම් වර්ගයේ සංයුතනිකායේ සහසුදුසුනි සංඝ කියන සූත්‍රයේ අට කතාවේ එතනදී මේ තීර්ථකව හිතනවා ජේතවනයේ සමීපයේ ආරාමයක් කරන්න ලැබෙනවා නම් අපිට ලාභ ලැබෙයි. මේ හින්දා තමන්ගේ උපස්ථායකයෝ සමාදන් කරවල කහවණු ලක්ෂයක් අරගෙන රජුරු ගාවට ගිහිල්ලා රජුරු මොකද කියලා ඇහුවම කියනවා අපිට තීර්ථකාරාමයක් හදන්න ඕනේ ජේතවනයේ සමීපෙහි ප්‍රමණ ගෞතමයන් වහන්සේ හෝ ස්මරණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇවිල්ලා බාධා කරොත් එය වළක්වන්න මේ අල්ලසක් දෙනවා කහවණු ලක්ෂය රජුගේ ඒ කාලේ ඒ තරම් හොඳ අවබෝධයකින් ඉඳලා නැහැ. ඒ නිසා ඒ කාරණේදී ඒ අල්ලස අරගෙන ගිහිල්ලා ආරාමය හදන්න කියලා කියනවා. ඊට පස්සේ තීර්ථකයෝ තමගේ උපස්ථායකයොත් එක්ක දව වර්ග සහ නොයික් බඩු අරගෙන ඇවිල්ලා ඒ තීර්ථකාරාමයේ හදන්න යද්දී මහා හෝලාහලයක් වගේ ඇහෙනවා. භාගතුන් වහන්සේ ගන්ධ කුටියෙන් නික්මෙලා අහනවා ආනන්ද මේ මහා සද්දයක් මාළු අල්ලනවා වගේ શબ્දයක් ඇහෙන්නේ ඇයි කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමී භාගතුන් වහන්සේ ජේතවනයේ සමීපේ තීර්ථකාරාමයක් කරනවා. මේ කාරණේ කිව්වම කියනවා මේ ශාසනයට ප්‍රතිවිරුද්ධ පුද්ගලයෝ භික්ෂු සංඝයා වහන්සේට කරදර කරනවා. ඒ හින්දා රජුරන්ට කියලා මේක නවත්තන්න කියලා. දැන් මේ වගේම තව කාරණාවක් තියෙනවා. චුන්ද සූකර කියන පුද්ගලයා ජේතවනාරාමයේටම ඇහෙන්න සත්තු වරනවා. භාගතුන් වහන්සේ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. දැන් සමහරවල් හිතෙන්න පුළුවන් ඒක කියනකොට භාගතුන් වහන්සේ හැම දෙයකටම නිශ්ශබ්දව හිටියා කියලා. නමුත් මේ කාරණේ තේරෙනවා භාගතුන් වහන්සේ නිවනට බාධා වෙනවා නම් අනිවාර්යයෙන්ම විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ වික්ෂ සංඝයා සමග ගිහිල්ලා රජදොර ඉන්නවා. රජුවන්ට දන්නනවා දෙවියන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ වැඩම කළා. අල්ලසක් ගත්ත නිසා රජුව එළියට එන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ නැවත භාගතුන් වහන්සේට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. රජුරු එළියට ආවේ නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේ වික්ෂ සංඝයා සමග යවනවා. ඒ වෙලාවෙත් රජුරු එළියට එන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ බෞතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා තමන්ගේ රාජ්‍යය පිහිටලා කාලක්‍රියා කරන්න ලැබෙන්නේ නැහැ. රජුන්ට ඒ පාප කර්ම නිසා. සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේ සමග මහා වික්ෂ සංඝයා වැඩම කරවද්දී එළියට එන්නේ නැතුව ඒ කරපු පාප කර්මය නිසා රජකම නැතුව ගිහිල්ලා තමයි මරණයටපත් වෙන්නේ. මේ කාරණෙත් එක්ක කෙලින්ම සම්බන්ධ නිසා මම මෙතන මේක සඳහන් කරලා පසු කරනක් හැටියට එවැනි දවසේ තමම්ම බෞතුන් වහන්සේ වික්සංඝයා පිරිවරාගෙන රජගෙදරට වඩිනවා. බෞතුන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. තමන් වහන්සේම වඩිනවා. ගිහිල්ලා සාසුන් වහන්සේ පැමිණියා කියලා කිව්වහම රජු එළියට එනවා. ඇවිල්ලා මාලිගාවට වඩම්මගෙන ඇවිල්ලා උතුම් වූ ආසනයක් පනවලා එදා හිඳවලා කැඳ බත් ආදී දේවල් පූජා කරනවා. භාගතුන් වහන්සේ පළඳලා ඉවරනකම් භාගතුන් වහන්සේගේ සමීපයේ ඉඳගෙන ඉන්නේ කියලා ඉඳගෙන ඉන්න රජුණෝ සප මහරජ මෙහෙම දෙයක් කරාද කියලා අහන්න නැතුව භාගතුන් වහන්සේ කියනවා කාරණයකින් අවබෝධ කරලා දෙන්න ඕනේ කියලා කියනවා මහරජ පැවිද්දෝ කියන්නේ එකිනෙකා අතර යුද්ධ කරවන්න හොඳ කලහ කරගන්න වටින් නැති පිරිසක්. අතීතයේ ඍෂිවරු එකිනෙකා අතර යුද්ධ කරවලා රජ්ජුරුව රටවැසියොත් සහිතවම සමුද්‍රයට පිවිසුණා. ඒ කියන්නේ මුහුද ගොඩ ගැලුවා කියලා. කවදද බෞද්ධ වහන්සේ කෙනෙක් රජ්ජුරුව ඇහුවාම මෙන්න මේ ජාතක කතාව බෞද්ධ වහන්සේ දේශනා කරනවා. අතීතයේ බරු රට බරු කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේහි 500ක් 500ක් ඍෂිවරු පර්වත පාදයේ ඉඳලා ලුණු ඇඹුල් ආහාරයට ගන්න ඕන නිසා කාලෙන් කාලයට බරු නගරයට එනවලු. ඒ නගරය ළඟ වෘක්ෂ දෙකක් තියෙනවලු. ඒ වෘක්ෂ දෙක යටලු වැඩ වාසය කරන්නේ ආවහම. නමුත් පස්සේ කාලයක ඒ එක රුකක් දියලෙනවා. අනික් ක්ෂේ ඉන්න තාපසවරු හිතනවා, ඍෂිවරු හිතනවා අනික් ක්ෂේ විශාල නිසා අපිටත් ඒකේ ඉන්න පුළුවන් කියලා. ඒ ඍෂි පිරිස අනික් රුක්ෂයට යනවා. ඒ රුක්ෂ මූලයේ ඉන්න ඍෂිවරු ආවහම ඒගොල්ලෝ කියන එළියට යන්න කියලා. කියනවා මේ රුක්ෂය විශාල නිසා අපිටත් පැත්තක් දෙන්න ඉන්න පුළුවන් කියලා. නමුත් අතින් පයින් ඇදලා එළියට දාස් ඒ ඍෂි පිරිස තමන්ගේ රුක්ෂ මූලයේ ඉන්න මේ ඍෂි පිරිසට 이르දි බල හිටන් තිබිලා තියෙනවා. මේ ඍෂියෝ කරන්නේ මොකද්ද? 이르දියෙන් ස්වර්ණමය චක්‍ර දෙකක් රතරෝද දෙකක් හදලා රිදි අක්දණ්ඩත් එක්ක රජුට ගිහිල්ලා දෙනවා. රජුට ගිහිලා දන්නනවා තාපසයෝ දෙවියන් වහන්සේ මෙන්න මේ වගේ තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එන්න කියලා කිව්වහම කියනවා මහා කර්මයක් කරලා තියෙනවා. ලොකු තෑග්ගක් ගෙනත් තියෙනවා. මොනවද ඕනේ කියලා. කියනවා මහරජා අපිට ඉඳගන්න ස්ථානයක වෘක්ෂ මූලයක් තියෙන්නේ වෙන ඍෂිවරු කොටසක් අරගෙන තියෙනවා. ඔවුන් යවලා අපිට එතන ඉඳගන්න. මේ ඍෂිවරු කරලා තියෙන්නේ ඉර්ධියෙන් වෘක්ෂයක් මවන එක නෙවෙයි. ඉර්ධියෙන් වෙන චක්‍ර දෙකක් මවල රජ්ජුරෝ ලව්ව අලික් කුෂිගණයාව වෙන තැනකට යවන එක. මේ රාජපුරුෂය ඇවිල්ලා ඒ පළමු ඍෂි පුරුෂ එළියට පළවා හැරලා මේ පිරිසට ඉන්න දෙනවා. ඒ පිරිසත් බලනවා කොහොමද මේක ලැබුණේ? මොකද බල තියෙන පිරිසත් බලලා අපිටත් පුළුවන් යාලසක් දෙන්න කියලා හිතලා ස්වර්ණමය රතයක් පවනවා. පවලා රජුන්ට ගිහින් දුන්නා. මේ රෝද දෙකට වැඩිය අලංකාරයි. සම්පූර්ණ රතයක්ත පංජරයක් කියලා කියන මම හිතන රෝද නැතුව නෝන. රජුරෝ ඒක දැකලා ඊටත් ඉතිසතුට වෙනවා. සතුටුනහම මොනවද කරන්න ඕනේ? මේ ඉෂුවරු කියනවා අනික් පිරිස යවලා අපිට ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ රජුලෝ එහෙම කරනවා. මේම කරාට පස්සේ තාපසවරුන්ටත් හිතෙනවා අපිට සුදුසුනේ දේවල් අපි කරේ. එහෙනම් අපි නගරයට එන්න ඕනේ අපි යන්න ඕනේ කියලා පර්වත පාදයටම යනවා. ඒ වාසය කරන දෙවියෝ මේ කාරණයෙන් හිතනවා මේ රජුරෝ චිවරුන්ගෙන් අල්ලස් අරගෙන පිනකා අතර කලහ කරේවෝ. ඒ නිසා ඒ ගැන දෙවියෝ කුපිත වෙලා මහ සමුද්‍රය ඔසවලා ඒ විජිතය බුදුන් 1000ක් යට කරනවා. බුදුන් 1000ක් උඩින් මොහොත ගලනවා. ඒ කාරණේ තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කාරණේ කිව්වට පස්සේ රජුන්ට හිතෙනවා මම කලේ නොකල යුතු දෙයක්. ඒ නිසා ඒ තීර්ථකයන් අයින් කරන්න කියලා කියලා හිතනවා මම විහාරයක් හදලත් නැහැ. එහෙනම් මම විහාරයක් හදලා පූජා කරන්න ඕනි කියලා රාජකාරාමයේ ගිහින් එතන තව විහාරයක් හදලා දෙනවා භික්ෂුන් වහන්සේලාට. එතන මේ කතා පුවත එනවා සංයුත් නිකායේ රජුරන්ගේ මරණයට පත්වීමත් රාජ්‍ය නැතිවීමත් අතර සම්බන්ධයක් තියෙන නිසා මම මේක සඳහන් කළේ. එතන මේ ආකාරයට කොසල් රජුරු තමන්ගේ ඥානෙ කරන ප්‍රකාශයන් ධර්ම චෛත්‍යයන් හැටියට සංග්‍රහ වෙනවා මේ ධම්මචේතිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතෝ ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මම් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු සාධු සාධු